සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට බෞද්ධ රූප වාහිනිය සදැහැති ඔබ වෙත sannivedanaya කරන විදර්ශනා ධර්මානුශාසනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සතරමා දේශනයක් මෙලෙසින් සදැහැති ඔබ වෙත සමීප කරන්නටයි මේ සූදානම. අදත් සුපුරුදු පරිද්දෙන් මේ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම අවතාල පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතුනාදයන්වා දම් සභා මණ්ඩපය වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙතුම් වූ දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙනවා වරකාකුඩ යටියන්තොට පදිංචි ලයිසහාමි මොහොප්පුආරච්චි උපාසික මාතාව ඇතුළු ඒ පවුලේ දෝතරු පිරිස විසින්. එහෙමනම් මෙතෙන් පටන් මේ උතුම් වූ සතරම් දේශනය පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කරමු.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 මොකද්ද මේ වෙමින් තියෙන්නේ මොකද්ද මේ කරන්න කියලා. ඉතින් අපේ ජීවිතය පිළිබඳව විමසිලිමත් වෙන්න ඕනේ. හැමදාම අපි ඔක්කොම ගැන හොයනවා. බාහිර ලෝකය ගැන, අනිත් අය ගැන, සමහර විට එහා පැත්තේ ගෙවල් ගැන දේශපාලනය ගැන, දේශපාලන පක්ෂ ගැන, නීතිය ගැන හැම එකම හොයනවා. අතේ තියෙන ෆෝන් එකේ තියෙන ඔක්කොම දේවල් ටික හොයනවා. මේක කොහොමද වැඩ කරන්නේ? ඒ වගේ ගොඩාක් දේවල් අපි හොයනවා. හැබැයි අපිට හැමදාම හොයන්න බැරි වෙන්නේ අපි ගැන. මගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? මෙතන තියෙන වැඩපිළිවෙල මොකද්ද? මෙතන යමක් කෙරෙන්නේ කොහොමද? අන්න එහෙම අපි අපි ගැන හොයාගන්නේ නැහැ. අන්නේ අපි අපි ගැන සත්‍ය වශයෙන් හොයනකොට අපිට අපිව පේන විදිය දැනෙන විදිය වෙනස් වෙනවා. හරිද? මම කියලා හිතනකොට මට මාව දැනෙන විදිහක් තියෙනවනේ දැන් මේ වෙනකොට. ඒක හරියම පැහැදිලිද? මං මං කිව්වහම මට පැහැදිලිද? පැහැදිලි අදහසක් දෙන්නේ. දැන් අර්ලිය මලක් කිව්වොත් පැහැදිලි අදහසක් එනවා. නේද? එතකොට පිච්ච මලක් කිව්වොත් පැහැදිලි අදහසක් එනවා. නේද? මං අහනවා මං කිව්වම මොකක්ද එන අදහස? හිතන්න තව අහන්න බලන්න පොඩ්ඩක් මොකක් හරි එනවා මං. මං කියලා ඒකේ මේ සීමාවල් හොයන්න බලන්න. ඒක තියුණු කොන් සහිත යම්කිසි හැඩතලයක් තියෙනවා. නෑ. නේද? එතකොට මේක හරි වැඩක් නෑ. ඒ කියන්නේ මං කියන කෙනාව හොයාගන්න බැරුව අපි ඉන්නේ හොයන්න බෑ හොයාගන්න බෑ මගේ කියලා දේවලුත් හොයාගන්න බෑ නැත්නම් මොනවද කියලා හරියට වෙන් කරන්න බෑ මොකක්ද මොකක්ද නොදන්න දෙයක් පිටිපස්සේ යන ගතිය තියෙනවා අන්න ඒවා හරියට හොයන අයට කියනවා විදර්ශකයෝ කියලා හරි බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳන් ඉස්සර කාලේ ඉඳන් හුඟක් අය හුඟක් දේවල් හෙව්වා. ඒ හොයපු අයට සමහර අයට වැරදුනා. නිකන් ඉන්නේ නැතුව හොයපු කට්ටිය තමයි නිගණ්ඨනාත පුත්‍රලා. වැරදි මත තිබුණාට එයාලගේ එයාලා දුක් විඳ විඳ හරි මේක මේකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයපු අය. අත්කිරමතන් යෝගයට වැටුනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙච්ච හින්දානේ. නේද? ඒතර ඒ කට්ටියට නුවණ තිබිලා තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. සමහර අය හිතුවා කර්මය කියලා එකක් තියෙනවා. ඒ කර්මය අයින් කරන්ඩ දුක් විඳින්න ඕන කියලා. විඳින්න තියෙන කර්ම ඔක්කොම ගෙවලා ඉවර කරපුවාම සැනසීමකටපත් වෙන්න පුළුවන් කියලා හිතලා එයාලා මොකද කළේ බලහත්කාරයෙන් ගිනි මැලවල් ගහගෙන පස් පැත්තකින් තැවෙනවා උඩින් ඉරෙන් තැවෙනවා හතර පැත්තෙන් ගිනි තියාගෙන තැවෙනවා. සමහර අය මේ මට බලු ජීවිතයක් ගෙවන්න මේ ඉදිරියේදී තියෙන්න පුළුවන් මං එහෙම කර්ම රැස් කරලා තියෙන දැම්මම ගෙවනවා කියලා මොකද කරේ? වෘතයක් සමාදන් වෙන මම බල්ලෙක් විදිහට ඉන්නවා. ඇවිදින්න බල්ලෙක් විදිහට, කන්නේ බල්ලෙක් විදිහට, ඔක්කොම බල්ලෙක් විදිහට. සුනක වෘත. හරිද? කුක්කුර වෘත. කියකේ එහෙම ඒවා කරා. අපිට යාලගෙන හරියට hina යනවා. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා ගැන දේශනා කරේ කොහොමද? දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුකයි අර්ථයක් නැහැ. ඒක ආර්ය ආර්යයන් වහන්සේලා කරන වැඩ නෙවෙයි කියලා. හැබැයි කාමසුකලිකානුയോഗය කියලා කියන්නේ මේ පස්කම් සැපම හොඳයි හොඳයි සුවයි කියලා ඒවා මැත්තේම ඇලී ගැලී ඉන්න අය ගැන දේශනා කරේ හීනෝ ගම්මෝ කියලා වචන දෙකක් ඉස්සරහට තිබ්බා. ඒක පහත් කියලා. අරක පහත් කියලා දේශනා කරේ නෑ. ඇයි හැබැයි අපි යන්තම් හරි අපි නිගණ්ඨනාථ පුත්‍රලා වගේ කෙනෙක් ගැන කතා කරොත් එහෙම අපි කිව්වොත් එහෙම මේ නිකන් නිගණ්ඨයෙක් වෙන්න එපා කියලා කියනවා නේද? අපි දන්නේ අපිට වැඩිය පහත් කියලා. හැබුදුරජාණන් වහන්සේ අපිට වැඩිය උසස් බවයි සඳහන් කරලා තියෙන්නේ එහෙනම්. ඇයි ඒවට හීනෝ ගම්මෝ පු탁ජනිකෝ කියලා දේශනා කරේ නැහැ. හරි විශේෂයෙන්ම හීනෝ ගම්මෝ කියලා දේශනා කරේ ඉතින් ඒ ඒකෙන් මම මේ කියන්න හදන්නේ අපි අපේ ජීවිතය ගැන හොඳට හිතලා බලන්න ඕනේ. මෙතන විතරක් හැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. මම මේ කරන කියන දේවල් ඔක්කොම අර්ථය පිණිසද අනර්ථය පිණිස කියලා බැලුවොත් අවසානයේදී යමක් ඉතුරු වෙන්නේ නැත්නම් ඒක තේරුම මෙතන කරන්න එපා කියන එක නෙවෙයි මේවට බැඳිලා ඉඳලා වැඩ ඉන් එහා ගිය දෙයක් අපිට सिद्ध කරන්නට තියෙනවා. මේ ජීවිතයේ ගෙවනවට වැඩිය ගිහා ගිය දෙයක් सिद्ध කරන්න තියෙනවා. මේ ජීවිතය අවබෝධ කරගත්තාම අපිට ඕන දැනුම එක අරන් යන්න පුළුවන්. ඇත්තටම අපේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා අපිට නොපෙනෙන පැත්තකින් අපි තේරුම් ගන්න ඕනේ. හරිද? අපිට පේන්නේ නැති ස්වභාවයක් තියෙනවා අපේ ජීවිතය ගැන. මේ මං ඔක්කොම කරන්නේ මගේ හිතට එන සිතුවිලි වලට අනුවද නැද්ද? නේද? මට උදේ මොනවද හිතෙන්නේ? දවල් මොනවද හිතෙන්නේ? හැන්දෑව මොනවද හිතෙන්නේ? ඒක තමයි කරන්නේ. නේ? එතකොට මේක දිහා හොඳින් බලලා හරි මේක දිහා හොඳින් බැලුවොත් හොඳට බැලුවොත් මම හැමදාම කියන කතාවක් තියෙනවා එතෙන් තමයි අද මේ අවතීන කරගන්න හදන්නේ මේක මුළු ප්‍රත්‍යක්ෂා වැඩසටහන් වල ලෝදින්න බුදුමග වැඩසටහනේ මේක අපි කතා කරා දැන් අපි සතිපට්ඨානේ කතා කරන යන ගමන් මම කිව්වා අත්‍යවශ්‍ය කාරණා කීපයක් ආයස්මතු කරගන්න ඕනේ මොකද අත්‍යවශ්‍යම හින්දා මේ අපි මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ කරන්න යන දේ මේ එක දිගට කරගන්න බැරුව ලත වෙන ස්වභාවයක් තියෙනව නේද? සමහරවිට අසාර්ථක වෙනව නේද? සමහරවිට නොකරන්න ඉන්න දේවල් මේවා නම් කරන්නෙම නෑ කියලා හිතුවත් ආයේ ඒකම කෙරෙන ගතියක් තියෙනව නේද? නේද අපි හුඟක් දේවල් හිතන මම මේක කරන්නේ මම මේක කරන්නේ කිව්වට ආය කෙරෙන ගතියක් තියෙනවා. එතකොට අපේ ජීවිතේ අපි කරන්න හදන ඒවා කෙරෙන්නේ නැහැ වෙලාවකට. නොකරන් ඉන්න ඒවා කෙරෙනවා. මේ වගේ වෙනකොට මේ ජීවිතේ අයිති මට දෙනවා. ඇයි? මං කරන්න හිතාගෙන ඉන්නේවා කරන්න මට බෑ. මං නොකරන්න හිතාගෙන ඉන්නේවා කරනවා. එහෙනම් මේකේ අයිති මටද? හරියට බැලුවොත්. එහෙම කියන්නේ බැරි තරමටම අපිව හුලඟ යනවා වගේ. උදේට මොනවද හිතෙන්නේ? දවල් වෙලාවකට පිස්සු වගේ Tamanටම දැනෙනවා. අද දවසේ මොනව කරන්නද? හැරිච්ච අතේ යනවා වගේ දැනෙනවා නිකන්. නේද? ඒ වගේම තමයි පෙන්නගෙන හිටියට ලොකු සහනයකින් දින්නේ. සහනෙන් වගේ hina වෙලා කතා කරලා හිටියට තනියම හොඳ සටනක් ගෙනියනවද නැද්ද? තමන්ගේ හිතත් එක්ක නේද? හිතත් එක්ක සන්තෝෂයෙන් ඉන්න බැරුව ලොකු සටනක් තනියම ගෙනියනවා. හැබැයි පෙන්වන්නේ නැහැ ලැජ්ජකට වගේ. කාටවත් පෙන්වන්නේ නැහැ ඒක. හරි අමාරුයි ඉන්නේ. ඔන්න ඔය ඇත්ත ටික කතා කරගන්න ඕන අපි. ඇත්ත ටික කතා කරගෙන අපි හොඳට බලන්න ඕනේ. මෙතන මේවා වෙනස් කරගන්න පුළුවන්ද කියලා එහෙම බලන්න නම් අපි කාවද අවබෝධ කරගන්න ඕනේ. තමන්ව අවබෝධ කරගන්න. මේක හැමදාම කියන කතාවක් තියෙනවා. මෙහෙම අහන්නම්කෝ. ජීවිතේ අවසාන මොහොත වෙනකොට ඊටාම සාර්ථක වෙනවා කියලා හොඳට විශ්වාසද? මගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා හොඳටම විශ්වාසද? කියන්න බෑ. ඒ ඉතින් කියන්න බැරි. නේද? අපි මේ හොයන්නේ මොකද්ද? නොපෙනෙන පැත්ත. නේද? විදර්ශනාව කියලා කියන්නේ පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩක් මේ හොයන්නේ. මට තේරෙන්නේ නෑ මේවා. සාමාන්‍ය මිනිසෙක් විදිහට මට මේවා මේ මේ කියන ඒවාට උත්තර දී ගන්න බෑ මට. බෑ කියන්නේ මට මේවා පේන්නේ නැති තේරෙනවා. නේද? ඇයි එහෙම බය නැතුව තමන්ට තමන් ගැන කියන්න බැරි මම අනිවාර්යයෙන්ම සාර්ථක මිනිහෙක් වෙලා තමයි පස්සේ බලන්නේ කියලා කියන්න බැරි ඇයි? ඉතින් උත්තර දෙන්න ඕනේ. නේද? උත්තර දී ගන්න බැරි ඇයි? මං මං ගැන දන්නේ නැත. නේද? මං මං ගැන දන්නේ නැහැ. හරිද? මම ඔකට කියන්නේ මේ මෙහෙම කතාවක් හැමදාම මතක තියාගන්න ඕන කාරණා දෙක තුනක් ඉඳ මම මේක ආය ආය කියන්නේ මේ මට වාහනයක් දෙනවා එලවගෙන යන්න කියලා ලොකු දුර ගමනක් අපි දැන් කිලෝමීටර් 1000ක විතර ගමනක් අරගෙන යන්න කියලා අපි කෙනෙකුට වාහනයක් දෙනවා මෙච්චර දුර ගමනක් ඔයාලට යන්න තියෙනවා කියලා එයාට හැබැයි රේඩියේටර් එකට වතුර ටිකක්වත් දාගන්න දන්නේ නැහැ හරිද එයා අඩුම ගානේ ටයර් එකක් මාරු කරගන්න දන්නේ නැහැ පොඩි දෙයක්වත් කාර්යකේ කරගන්න දන්නේ නැහැ එලවන්න විතරයි දන්නේ. එයාගෙන් අපි අහනවා "ඔයාට විශ්වාසද මේ කිලෝමීටර් 1000ම යනවා කියලා?" එයා මොනවා කියද? කියන්න බෑ වාහනේ හොඳට තිබ්බොත් තමයි යන්න වෙන්නේ. නේද? යාර විශ්වාස නැහැ. ඇයි ඒ? පොඩි අඩුපාඩුවක්වත් වුණොත් හදාගන්න බැරි හින්දා එයා කියනවා යාට විශ්වාස නැහැ කියලා. තව කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් හුඟක් දේවල් කරගන්න පුළුවන් වාහනේ. ටිකක් ටිකක් ඔය කෝස් එකක් වගේ ගියා වුණත් දාගන්න පුළුවන් මට්ටමක යම් දෙයක් හදාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මොනවා හරි කරලා බේරගන්න පුළුවන්. එයාගෙන් ඇහුවොත් ඔයාට යන්න පුළුවන්ද කියලා එයා කියයි. ඔය මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔය එන්ජින් ට්‍රබල් එකක් වගේ වුණ නැත්නම් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මම දන්නවා මට අනිත් ඒවා බේරගෙන යන්න පුළුවන් කියලා. එයා ඒ විශ්වාසයෙන් කියන්නේ ඇයි? දුවන වාහනේ අඩුපාඩුවක් වුණත් හදාගන්න පුළුවන් පුළුවන් බව එයාම එයාම දන්න හින්දා. නේද? අපේ ජීවිතේ දුවන වාහනේ මොකක්ද? සිත අන්න හරි. නේද? අපේ ජීවිතේ අපිව අරගෙන යන වාහනේ සිත. එහෙනම් මං ඉස්සෙල්ලා හුව දිග ගමනක් මරණය දක්වා සහ එතනින් එහාට කියලා කියන්නේ සංසාරගත දිග ගමනක් මේක. මරණය දක්වා කියන්නේ සමහරට කෙටි ගමනක් වෙන්නත් පුළුවන්. නේද? අපි හිතමු දිග ගමනක් මේක කියලා. ඒ ගමනේ මරණාන්තය දක්වා හරිද? අරකේ ගමනාන්තය දක්වා මේකේ මරණ අන්තය දක්වා සාර්ථකව යන්න පුළුවන්ද කියලා අපම සද්ද නැතුව හිටියේයි. මගේ හිතේ යම් විදිහකින් කම්මැලිකම ලොකුවට ආවොත් යන්න බෑ කියලා මම දන්නවා. ඒයි හදාගන්න මම දන්නේ නැහැ. නේද? අධික තරහක් ඇවිල්ලා කාත් එක්ක හරි පැටලුනොත් මොනවා වෙයිද? දන්නේ නැහැ ඒක මම දන්නවා. මේ අරමුණ පැත්තකින් තියලා වෙන දෙයකට මොකක් හරි ලොකු කැමැත්තක් ආවොත් කොයි වෙලාවෙ කොහොම වේවිද කවුද දන්නේ මොන දේවල් වලට කැමැත්ත වේද කියලා. එහෙම වුණොත් මට යන්න බෑ කියලා මම දන්නවා. නේද? හැම පැත්තකින්ම අඩුපාඩුවක් ආවා. හිත ලොකු ගොඩාක් නොසන්සුන් වුණොත් යන්න බෑ කියලා මම දන්නවා. මගේ හිතේ එන පොඩි අඩුපාඩුවක්වත් මට හදාගන්න බැරි නම් මගේ ගමන මට විශ්වාස නෑ. මගේ ගමන මට විශ්වාස නෑ. හරි මගේ ගමන මට විශ්වාසයක් ඇති වෙන්නේ මගේ ගමන පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ කවදද? මට මං ගැන විශ්වාසයි. එහෙම කියන්නේ කවුද? තමන්ගේ අඩුපාඩුවක් තමන්ගේ පැත්තෙන් එනකොට තමන්ටම හදාගන්න පුළුවන් අය බය නැතුව කියනවා මගේ ගමන මට විශ්වාසයි කියලා. නේද? හ්ම්. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ. මම එහෙනම් කවුරු ගැනද හොයන්න ඕන? තමන් ගැන හොයන්න ඕන. එහෙනම් විදර්ශනාව කියන එක මට මේ කියාගන්න ඕනුනේ විදර්ශනාව කියන එක සිද්ධ විය යුත්තේ තමන් ගැන තමන් හොයන්න ඕනේ අවුරුදු 65ක් 70ක් ගියාට පස්සේද? නෑ එතකොට වාහන හප්පගෙන ඉවරයි ආරේ. නේද? ගිය වාහන හප්පගෙන කැඩිලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ තමයි හොයන්නේ අපේ කට්ටිය. ඇත්තටම තමන් ගැන තමන් හොයන්න ඕන කොයි කාලෙද? ගොඩ නැගෙමින් එන කාලේ ජීවිතේ ගොඩ නැගෙමින් එන කාලේ අපේ කට්ටිය ලොකු බයක් තියෙනවා. දරුවන්ව විදර්ශනාවට යොමු කරන්න කැමති නැහැ. මොකද අපෝ උපාසකෙක් වෙයි නේද? ඈ මොකුත් වැඩ කරන්න බැරි කෙනෙක් වෙයි. එපා වෙයි ජීවිතේ එපා වෙයි. මේ මේ මේ පිස්සු ගතිය ඔය පිස්සු කතාව සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. හරිද? ඔය ඕක වෙලා තියෙන්නේ මේ සමහර වැඩිහිටියන්ගේ ආදර්ශයෙන් හින්දා. සමහර වැඩි හිටියොත් ඉන්නවනේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ඒක රඟපෑමක් කරගන්නවා. හොඳ අය ඉන්න ඕන තරම්. එහෙම නෙවෙයි රඟපෑම උපතින්ම සාන්ත අය ඉන්නවා. එහෙම නෙවෙයි මේ සමහර අය බොරුවට නිකන් අම්මුතු සාන්තකමක් පෙන්නනවා. අම්මුතුට හිමින් ඇවිදිනවා වාට පිට බලන්නේ. හරි කවුරුහරි කතා කරොත් එහෙම නිකන් මහා අමාරු ගැටේ වගේ. වැඩ කරන්නේත් නැහැ කියලා. කම්මැලිකමට ඉන්නවා. ඒ කියලා භාවනා කරන්නේත් නැහැ කිව්වට. හරිද? ලෝකෙට ප්‍රදර්ශනය කරනවා මම හරීම උපාසකයෙක් උපාසිකාවක් කියලා. හරි. ඒකත් එක්තරා මාන්නයක්ද නැද්ද? ඒක ලොකු මාන්නයක්. හරිද? පළබර වෙන්න වෙන්න පළබර වෙන්න වෙන්න ඒ රුක පල්ලෙහාට හැරෙනවා වගේ විදර්ශකයා එන්න එන්න එන්න එන්න නිහතමානී කාර්යක්ෂම පුද්ගලයෙක් වෙනවා. එයා සමාජේ වරද්ද ගන්න කෙනෙක් නෙවෙයි. එයා ශක්තිමත් කෙනෙක් වෙන්නේ. එයා එයා ගැන හරියට දන්නේ හින්දා. එයා එයා ගැන දන්න හින්දා එයා ඊටාම ශක්තිමත් පුද්ගලෙක් බවට පත් වෙනවා. හරි? එහෙනම් අපි බලමු මේ தත්ත්වෙටපත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අපි අපි ගැන හොයලා බලන්න ඕනේ. අපි අපි ගැන හොයලා බලපුවාම අපිට තේරෙනවා මම මොකද්ද කරන්න ඕනේ කියලා. හරි? එමින් බලන්න. මොනවා හරි අඩුපාඩුවක් වුණා කියන්නේ දැන් මම ඇත්තටම අපේ ජීවිතේ අපි හැමෝම තමන්ගේ ලස්සන ඉලක්කයකට යන්න කැමතිද නැද්ද? නේද? හැමෝම කැමතියි. නේද? එතකොට අපි එක එක තැනකින් බලමු ඇයි මට යන්න බැරි කියලා. අපි හිතමු මම ඒ ඒ සඳහා මට කැපකිරීම කරන්න ඕනේ. නේද? විභාගයකින් ඉහළ ජයග්‍රහණයක් ගන්න, ව්‍යාපාරයක් දියුණු කරගන්න, ලෞකික ජීවිතයේ බොහෝ දේවල් වලට මට කැපකිරීම කරන්න තියෙනවා. නේද? මේ කැපකිරීම කරන අය අනිත් අය වගේ විනෝද වෙමින් ඔහේ එක තැනකට වෙලා මේ අල්ලාප සල්ලාපී යෙදීදී ඉන්නේ ඉන්නේ නැහැ. දැකලා තියෙන සමහර මිනිස්සු හරි කාර්යක්ෂමයි. දවසකට ගොඩාක් වැඩ කරගන්නවා. නේද? හරියට අපි කියනවා යාළුවෝ දැක්කම කියනවා මේක වැඩ මැතිමක්. නේද? පුදුම වැඩ ගොඩක් කරන්න කියලා කියනවා. හ්ම්. සමහර අය කොහොමද? නේද? සමහර අය කැමති මොකද්ද? එක වයසක තාත්තලා ටිකක් හිටියා. පුරුදු වෙලා හිටියේ බස් වෝල්ට් එකටලා ඉන්න. උදේට. ඒ ගමේ බස් වෝල්ට් එකට හොන්දට කතා කර කර ඉන්නවා. අපි අන්තිමට බැනලා එළුලා තමයි මේක නැවැත්තුවේ. ඒ කය හරි කතාව. එක දවසක් ජාතික ව්‍යාපාර කරමු කියලා කට්ටියක් එකතු වුණා. හරි. එකතු වෙලා දැන් ජාතිය ගොඩනැගීම සඳහා කටයුතු කරමු කියලා. ඉතින් දැන් සතියකට සැරයක් එකතු වෙලා කතා කරනවා. අපේ අම්මේ යෝජනා අරගෙන එනවා, ඒවා විශ්ලේෂණය කරනවා. ඉවරක් නෑ ඒවා ඉතින් ලොකු ලොකු කතා. අන්තිමට මේකට දාගත්ත නමට අකුරු 13යි කියලා ඒකත් හොඳ නැහැ කියලා ඒවා පවා වෙනස් කරන්න කතා කරනවා. පස්සේ අපි බැලුවා අපි කීප නමක් එක තියලා බැලුවා මේක හරියන්නේ නැහැ. අපි යෝජනාවක් කරමු. අපි ගමක් හදමු. හරිද? ගමක් හදමු දැන් දැන් කතා කරා ඇති දැන් වැඩ කරමු කියලා. ඒකලා ඒ සමාගමට යෝජනා කරා. එහෙනම් අපි අහවල් දවසේ අහවල් නිවාඩු දවසේ මෙන්න මේ ගමේ වැඩ පටන් ගන්න යනවා. එන්න පුළුවන් අය නන්දෙන්ට. කී දෙනාද? හතර දෙනා. ඒ කියන්නේ හුඟක් අය කතාවට කැමති, තර්කයට කැමති, කතා කර කර ඉන්න කැමති. හැබැයි වැඩ කරන්න වැඩ කරන්න කැමති නෑ. ඒ අනුන් වෙනුවෙන්නේ. Taman වෙනුවෙන් බලන්න පොඩ්ඩක්. අපි ඇත්තට මොන දෙක දෙන එක නිදර්ශනාව කියන්නේ නේද? සැලසුම් හදන්න, හිතන්න අපි අම්මේ මම මෙහෙම කරනවා, මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා. ඊන්ඩකො ටිකක් ලොකු වුණාම මෙහෙමයි නේද? හ්ම් බොහෝ දේවල්. ඒ විතර නෙවෙයි නේද? තරුණ කාලෙත්, මැදි කාලෙත් අපි එහෙම කතා කරනවා. හැබැයි කතා කර කර කතා කර ආරම්භ කරනවා මෙහෙම කරනවා කියලා කිව්වට හිතනවා හිතන එක නම් අහස් මාලිගාව උඩින් තියෙනවා. තිබ්බට පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස කරනවා ගොඩක් උනන්දුවෙන් මොන්ද. ඊට පස්සේ කරන්නේ නැද්ද, කෙරෙන්නේ නැද්ද? ඊට පස්සේ කෙරෙන්නට යනවා. නේද? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? දෝෂයක් ඇවිල්ලා. මොකේද? වාහනේ. හරි. දිග ගමනක් යන්නයි. දිග ගමනක් යන්නයි නැග්ගේ වාහනේට. නේද? ලොකු දෝෂයක් ඇවිල්ලා. දැන් මෙයාට දෝෂේ හදාගන්න දන්නේ හරි. මම දන්නේ එක ව්‍යාපාරිකයෙක් හිටියා. එයාට හදිස්සියෙම ගැහුවේ වාහන පිස්සුව. හොඳට දිනුනේ කෙනාව. ගොඩක් දිනුනා. එයා එක සැරයක් අන්තිමට ආසියාවේ තියෙන වටිනම වාහනේ ගෙන්නුවා. හරි දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ තිබ්බ ලංකාවට ගෙන්නන්න නැති හොඳම වාහනයක් ගෙන්නුවා. 10කටත් වැඩියටත් වැඩි කාලයකට ඉස්සෙල්ලා. මේ ගෙන්නේ ලොකු වේදමක් කරලා. ණය වෙලා. බේරන්න බලාගෙන කොහොම හරි කරලා. අන්තිමට මොකද උනේ? ව්‍යාපාරයක් නැති වුණා, වාහනයක් නැති වුණා, ඔක්කොම නැති වුණා. අන්තිමට යාර ලොකු දුකක් විඳින්න වුණා, ස්ථානය පවා නැති වුණා. හරි ඒ වාහනේ ලංකාව විකුණ ගන්න බැරි වුණා. හරි. ඉතින් ඒ වගේ ලොකු කරදරකාරී තත්ත්වයන් වලට වැටුනේ ඇයි? එයාගේ හිත එක පැත්තකට ඇදීලා ගියා. ලස්සනට ජීවිතය හදාගෙන ආපු එක්කෙනෙක් එක පැත්තකට ඇදීලා යනකොට නේද? එයාට ආපහු ඒක ගන්න හැකියාවක් නැහැ. ඒක හදාගන්න හැකියාවක් නැහැ. ඒක නේ අසනීපයක්. නැත්නම් දෝෂයක්. අර යන වාහනේ පොඩි දෝෂයක්. නේද? හේඩියට් එකේ වතුර නැති වුණා නම් නේද මේක එන්ජිමත් එක සවුත් වෙලා යනවා ඒ වගේ මේ මේකේ එක පැත්තක දෝෂයක් කෙනකොට Tamanට මේක හදාගන්න පුළුවන්කමක් තිබුණොත් තමයි ආය තල්ලුව දාගෙන යන්න පුළුවන්. තව ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක් හිටියා. එයා හරියට විදේශ ගමන් දාගත්ත අන්තිමට අන්තිමට. මේ ඔක්කොම දාගත්ත Tamanගේ එතන හිටපු Tamanගේ ස්ටාෆ් එකත් එක්ක බලනකොට ඒකේ හිටියා එයා අරගත්ත ලේකම් තුමියා. එයාට එන්න ඒ වැරදි සිත හදාගන්න බැරි වෙලා තමයි අර වගේ ගමන් බිමන් දාගත්තේ. අන්තිමට මොකද උනේ? සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. ඒ කියන්නේ එයාට ආපු රාගාදී කෙලෙස් ධර්ම එනකොට එද මේ මුදුලුත් එක්ක නෙමෙයි වෙන්නේ. නේද? එනකොට එතන හදලා ආපහු මෙතෙන්ට ගන්න බැරි වීම එයාගේ මුළු ජීවිතේම කඩාගෙන යනවා. හරි? ඒ වගේ පාඩම් කරන ළමයෙකුට කම්මැලිකම කියන එක ආපුවාම හ්ම්. එයාගේ ජීවිතේ මොකක් වගේද? මැටි ගුඩියක් වගේ ඔහේ වැටලා ඉන්නවා. අපේ ජීවිතේ අපි වීරකමකින් ඉස්සරහට අරගෙන යන්න සූදානම් වෙනකොට ඉස්සරහට යන්න බැරුව ඔහේ වැටලා ඉන්න තත්ත්වයටපත් වෙනවා. කම්මැලිකම කියන එක හරියට නිකන් හිරේ විලංගුවේ වැටෙනවා වගේ කෙනෙක් වගේ. හරිද? එහෙනම් මෙන්න මේ දේවල් Tamange තුලින් තේරුම් ගන්න පුළුවන් නම් නේද? මේ ලෞකික ජීවිතය ගැන විතරද? මම ලෞකික ජීවිතේ උදාහරණ කිහිපයක් ගත්තේ. නමුත් භාවනා මුල් කරගෙන ඉදිරියට යන්න හදන අයටත් ওই ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවද නැද්ද? මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදී සියලුම දේවල් ටික තියෙනවා. හරිද? මේ ඔක්කොම මොකද කරන්නේ? තමන් ආපස්සට අදින ආපස්සට අදින බලවේග. මෙන්න මේ ආපස්සට අදින බලවේග තමන් තුළින් දකිමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේකට මොකද කරන්න ඕන අපි? පළවෙනියෙන්ම හඳුනා ගන්න ඕනේ. මොනවද හඳුනාගන්නේ? හරි මට මෙහෙම කියන්න. මොකද මම මේ කියලා දෙන්න හදන්නේ එහෙම සාර්ථක ජීවිතයකට යන කෙනෙක් නැත්තම් විදර්ශනා කරන කෙනෙක් අපි ජීවිතය දකින්නවට වැඩිය හැම වෙලේම ටිකක් වෙනස් විදිහට දකිනවා. මම මෙහෙම අහන්නම්. අපි අලුත් නගරයකට ගියා. අලුත් පාසලකට ගියා කියන්නේ. ගියාම අර බොහෝ ළමයි හම්බ වෙනවා පන්ති. මම අලුත් පන්තියකට ගියා පාසල යන කාලේ හිටන්ද බොහෝ දෙනෙක් හම්බ වෙනවා. ඉන්ද මූණු මතක හිටන එකෙක් කියලා. හරි. ටික දවසක් යන්නකම් අර කට්ටියත් එක්ක හැපි හැපි හැපි හැපි අපි හිතමුකෝ අපිට හැමදාම හම්බෙන්නේ නැහැ කියලා. පැටලෙනවද නැද්ද කට්ටිය? නමුත් එක්ක පැටලෙනවා. මෙයා අහවලා අහවලා කියලා. හැබැයි ටිකක් වැඩිපුර ආශ්‍රය කරොත් ඊට පස්සේ පැටලෙන්නේ නැහැ. හරියට අඳුරගන්න පුළුවන්. ඒ වගේ අපි নিকමට මේ හිත ඇතුළට එබිකම් කරලා කාමච්ඡන්දේ ඇති වෙනකොට ඒකේ ලක්ෂණයක් තියෙනවා. අපි පින්නත් හොඳට හොයාගන්න පුළුවන්. කාම වස්තුන් කෙරෙහි කැමැත්තක් ඇති වෙනකොට ඒ කැමැත්ත මේක දකින්න තියෙනවා නම් මේක අහන්න තියෙනවා නම් මේක විඳින්න තියෙනවා නම් කියලා ඒ පැත්තට ඇදීලා යන කැමැත්තක් උපදිනවා. මේ කැමැත්ත අපිට අත්දකින්න පුළුවන් වෙනවා. මම නිකන් අහනවා. එක සැරයක් හරි ජීවිතේ එහෙම ලොකු කැමැත්තක් ඇති වෙන වෙලාවක ඒක දැනි දැනි ඒ කැමැත්ත දැනි දැනි මේක තමයි කාමච්ඡන්දය කියලා අඳුනගත්තද? හඳුනගන්න උත්සාහයක්වත් ගත්තද? නේද? පංච නීවරණ මොනවද කියලා අහුවොත් මම දන්නවා විතරයි. හරි කොයි වගේ දන්නද අපි දන්නේ? පාසලක නැත්තම් පාසලක විදුහල්පතිතුමා උපවිදුහල්පතිතුමා මේ විදිහට ගුරුවරු පස් දෙනෙක්ගේ නම් ටික. හරිද? ළමයි දන්නවා කියන්නකෝ. ඔයාලා ඔයාලා මේ විද්‍යාල්පතිතුමා අතුරු කට්ටිය දන්නවද? ඔව් දන්නවා. කවුද? නන් ටික කියනවා. එයා දැක්කොත් අඳුරන්නේ නැහැ. හරිද? දැක්කොත් අඳුරන්නේ නැත්නම් නන් දැනගෙන වැඩක් තියනවද? එහෙනම් කාමච්ඡන්දේ උපදින්නේ කොහෙද? සිතක. ව්‍යාපාදේ උපදින්නේ කොහෙද? සිතක. තීන විද්‍ය උපදින්නේ කොහෙද? සිතක. එහෙනම් ඒවා මෙන්න මේවා මේ වාගේ ලක්ෂණ මේවා මේවා මෙන්න මේ වාගේ මේවා මේවා හින්දා වෙන්නේ මේ වාගේ මෙන්න දැන් මට මේ ලෙඩේ හැදීගෙන එන්නේ හරිද කියලා හඳුනගන්නවත් බැයි නම් අඩුම ගානේ Tamanට කවදාකවත් ඒවා අයින් කරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ පළවෙනි උත්සාහය ගන්න ඕන විදර්ශකයෙක් විදිහට Taman තුල එන අනතුර හඳුනගන්න. ඒක ලෞකික ජීවිතයේ ලෝකෝත්තර ජීවිතේ විතරක් නෙවෙයි ලෞකික ජීවිතේට ඉතාම වැදගත්. අපි මේ පහ විතරක් ගමු ඉස්සෙල්ලා. අනිත් තව ගොඩක් තියෙනවනේ අකුසල්. ඒවා තියලා ඉස්සෙල්ලා මොක ගන්න? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේවා ඇති වෙන්නේ මේවා ඇති වෙන්නේ අපේ වමනාවටද? නෑ. මේවා ඇති වෙන්නේ ඉබේද? කාමච්ඡන්ද ඇති වෙන්නේ ඉබේද? ඔය බලන්න. නේද? අපි හිව්වේ නැහැ නේ අපි ගැන. හා. මේක ඉබේ කියලා ඔප්පු කරලා පෙන්නන්නද මම? ඉබේ කියලා කියන කටට ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි මේක ඉබේ නෙවෙයි. හරිද? නමුත් ඉබේ කියලා හිතෙන තරමට මේ හරි ප්‍රශ්නයක් එනවා. පුංචි කාලේ ගත කරපු පිරිමි ළමයේ ටික ටික ටික ටික ටික ලොකු වෙලා අවුරුදු 15ක් 16ක් වෙනවා. හරිද? එයාට අම්මා හරි තාත්තා හරි යාළුවෙක් හරි කවුරු හරි කියලා දුන්නද ගැහණු ළමයෙක් දැක්කම සතුටක් ඇති කරගන්න කියලා. නෑ කවුරුත් කියලා දෙන්නේ. මේ තාත්තා කතා කරලා මෙහෙනවා. දැන් තමයි ලොකුයි ටිකක්. නේද? ඒකින්ද දැන් ගැහණු ළමයෙක් දැක්කම සතුටක් ඇති කරගන්න ඕනේ. එහෙම කියලා දෙනවද? නෑ. එනවද නැද්ද? නේද? ඒ යම් වයසක් එනකොට නේද? ගැහැණු ළමෙක් නම් පිරිමි ළමෙක් දැක්කම පිරිමි ළමෙක් නම් ගැහැණු ළමෙක් දැක්කම 아무තු සතුටක් ඇති වෙනවා. මේක ආවේ කොහොමද? ඉබේද? ඒක කාමච්ඡන්දයක් නේද? මේ කාමච්ඡන්දය ඇතුළ ඉපදුනේ ඉබේද? ඔව්. ඉබේ. ඉබේද? නෑ. මේ කාමච්ඡන්දය ඇතුළේ ඉපදුනේ ඇයි? මේ ජීවිතේ මොකුත් ප්‍රශ්නයක් නැහැ එතන. පළවෙනි දවස මම මේ කියන්නේ. ඊට පස්සේ නම් මේ පළවෙනි දවසේ ඇති වෙච්ච එක හේතු වෙනවා. නේද? ඒවා හේතු වෙනවා. ඉස්සෙල්ලාම එහෙම හැඟීමක් අඩු මොකද රූපයක් හරි දැකලා. හරි? ඇති වුණා නම් ඒ ඇති වෙන්නේ ඇයි? හේතුව. පෙර සසර සසර අවිද්‍යාව නොදැනීම නේද? පෙර සසර තණ්හාවද මේ තණ්හාවක් ඇති උනේ? හරිද? මේ තණ්හාවක් ඇති උනේ කාමච්ඡන්දයක් ඇති උනේ මේකට හේතුව සංසාර පුරුද්දයි හරිද? සසර වැරදීමයි මොකද්ද පුරුද්ද? අවිද්‍යාව. මනුස්ස ශරීර දැක සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා අතීත සංසාරයේ අන්‍ය ශරීර පිළිබඳ ඇති වුණා වූ හැඟීම හේතු කොටගෙන මේ ජීවිතෙත් ඒ වගේම එකක් ආවා සතුටු වීමක් ආවා ඒකත් එක්ක එතන ඇලීමක් ආවා ඒක අල්ලා ගැනීමක් ආවා හරි එහෙනම් මේවා එන්නේ ඉබේ නෙවෙයි මේවා එන්නේ හේතු ඇතුව හැම එකටම හේතුවක් තියෙනවා මේ ජීවිතේ අපි යම් දෙයක් වැඩියෙන් වැඩියෙන් ආශ්‍රය කළොත් හරි පුදුම වැඩ වෙනවනේ නේද මුලදී අපි බොහෝ නිකන් අවලස්සනයි වගේ දැනෙච්ච නිකන් එකපාරටම දකින්නකොට නිකන් ඒ තරම් මේ එකක් නොදැනෙච්ච කෙනෙක්ව වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ආශ්‍රය කරන්න ගත්තාම අර මුලදි දැක්ක මූණට වැඩිය වෙනස්කට තේරෙනවද නැද්ද? නේද? යම් කිසි නිකන් ටිකක් සංකීර්ණයි වගේ තේරෙනවා. ඒක මතක් කරගත්තොත් මතක් කරගන්න බෑ වගේ දැනෙනවා. සම්පූර්ණයෙන්ම ඔක්කොම කන පිට හැරෙනවා. ඒ වගේ ඊළඟට නිකන් මගේ වගේ දැනෙන්න පටන් ගන්නවා. එහෙම උතනදී ලොකු ලොකු වැඩ වගේක් වෙනවා. අපේ හිතේ ලොකු වෙනස් වීමක් වෙනවා. කෙටියෙන් කියනවා නම් ඒක ඒකේ සතුටු වෙනවා, ඇලෙනවා, ග්‍රහණය කරගන්නවා. ඒකට පියවර ගොඩක් තියෙනවා ඒ ටික සිද්ධ වෙන්න. ඉතින් කෙටියෙන් මතක් කරොත් ඔන්න ඔය වගේ වෙනකොට මෙන්න මේක වීගෙන එනෝ කියලා අපිට තේරෙන්න ඕනද නැද්ද? ඒක දැනගන්න ඕනේ. නේද? අන්න ඒක දැනගත්ත කෙනෙකුට තමයි මේක අපහරවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක දැනගත්ත කෙනෙකුට තමයි අපහරවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය තමන්ගේ හිතට එබිකම් කරමින් කාමච්ඡන්දය ඇති වෙනකොට හිමින් සැරේ හා මේ ඔය ඇදෙන්නේ මේ ඔය ඡන්දය ඇති වෙන්නේ කැමැත්ත ඇති වෙන්නේ මේවා දැකීමේ කැමැත්ත මේ ඇති වෙන්නේ ඇසීමේ කැමැත්ත මේ ඇති වෙන්නේ විඳීමේ කැමැත්ත මේ ඇති වෙන්නේ මේකට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ හිත තුලින් මේ කාමච්ඡන්දය උපදිනකොට ඒ උපදින කෙනා උපදින සිතුවිල්ල අඳුර ගන්න ඕන අපි ඒක අඳුර ගන්න අපි බොහොම පරිස්සමෙන් මුලදී විමසිල්ලෙන් ඉන්න ඕනේ එතකොට ඔන්න දැන් පාඩම් කර කර ඉන්නකොට අරේ රූප වාහිනියට කැමැත්තක් ඇති වෙනකොට යනවා රූප වාහිනිය බලන්න එපා කියලා නෙවෙයි මම කියන්නේ ජීවිතේ ජීවත් කරවන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ ජීවිතේ කරගෙන යන්න. ඒක වලක්වන්න නෙමෙයි මට මේ වුණ කරන්නේ. හඳුනගන්න කියලා මේ කියන්නේ. තරහ එනකොට මොකද කරන්න ඕන? ව්‍යාපාද කියන්නේ තරහ. එතකොට හඳුනගන්න මේ තියෙන්නේ මේ ලෝකයේ දේවල් එක්ක තියෙන ගැටීමක්. හරිද? ඒ ගැටීම හරිය ප්‍රබලයිනේ. හරි ඒ ගැටීමත් එක්ක හරි කරදරයි ජීවත් වෙන්න. ඒ ගැටෙනකොට හඳුන ගන්නවා මේ තියෙන්නේ හැපි හැප්පීමක්. හැප්පෙනව රිදෙනවා නේද? ඒ කියන්නේ මම එක එක අරමුණුත් එක්ක හැප්පෙනවා. එක එක අරමුණුත් එක්ක හැප්පෙනවා. මේවා හුඟක් ඒවා නොමිලේම යනවා අපි අතේ. හරි අපි අනිත් අයට බයින වෙලාවට ඒත් මං හඳුනාගන්න බැන්න කියලා. අනිත් අයට නුරුස්සන වැඩ කරනවා. අනිත් අයට චුට්ටක් රිදෝන වැඩ කරනවා හොඳට. හරිද? ඇනුම් පද කියනවා. ඒ තමන් හඳුනාගන්නේ හැබැයි විදර්ශකයා හඳුනාගන්නවා. අය සමහර අය ඉන්න මහා ඕනේ නැති කතා කියන හරියට දැල්ලා තින්ද ගෙවල් වල ඉන්නවා නා. වටේ පිටේ ඉන්න මේ මොකද කරන්නේ ගැටීමත් එක්ක අපේ පින්නත් මේ ගැටීම හඳුනගන්න හැම වෙලේම මේ ගැටීමත් එක්ක අපිට ඇති වෙන රිදීම හින්දා අපිට රිදෙනකොට අපි වෙන කෙනෙක් රිදවලා සතුට වෙන්න බලන්න. අනුපද කියන්නේ මොනවද? ඇනෙන පද. කොහේ ඇනෙන පදද? ඔව්. එතකොට මම අනුපද කියනවා නම් කාට හරි අනින්ද කියන්නේ. නේද? ඇයි අනින්නේ? හිතවන්න. නේද? හිතලා බලන්නකෝ මොන හරි වැරද්දක් එක්ක අපි ගැටෙනවා කියන්නකෝ. නේද? ආන්ගේ අපේ තියෙන ගැටීම හින්දායි අපි නේද කොහොමද ලංකාවේ අනුපද සාමාන්‍ය? අය අපේ කට්ටිය අම්මා දක්ෂයි ඒවට නම් අය නෙවෙයි ඕන තරම් නේද? දක්ෂයි කියන්නේ ඒවා ගානට දට රිදෙන්න අම්බරලා දෙන්නේ නේද? එතකොට බලන්න මං අනේ ඇනුම්පත කියන්නේ මං ගැටෙන හින්දා මේ ලෝකයේත් එක්ක. මගේ දුර්වලතාවයක් ඒක. හරි? ඒක හඳුනගන්නේ නැහැ මං. විදර්ශකයා එහෙම නැහැ. කාමච්ඡන්දය හඳුනගන්නවා. ව්‍යාපාදේ හඳුනගන්නවා. හරිද? ඒ වගේම වැඩක් කරගෙන යද්දි හිත ඇකිලෙනවා වාගේ වෙනවා. හරිද? කිසි දෙයක් කරන්න බෑ වගේ තේරෙනවා. නිකන් අර උනන්දුවෙන් තිබ්බගෙන හරියට ඒකට ඒකට හරිය හොඳ උදාහරණයක් තියෙනවා මේ කුකුල් පිහාට්ටක් ගින්දරට අහු වුණා වගේ කියලා. කුකුල් පිහාට්ට මෙහෙම ගින්දරක් හිටුවට මොකද කරොත් මොකද වෙන්නේ? මේ මේ හිතනවා. නේද? අන්න ඒ වගේ ඒ වගේ අපේ හිත හොඳට උනන්දුවෙන් වැඩ කරගෙන තිබිලා එකපාරට මොකද වෙන්නේ? මේ නැකිලනවා. නැකිලා මොකුත් කරන්න බෑ ඔය පැය ගණන් ඉන්නවා. හරි. අන්න ඒ වගේ වෙනකොට Taman දැනගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ තින මිද්දයයි කියලා. අඩුපාඩුව දැන ගැනීම. ඊළඟට හිත හරියට නිකන් කිසි දෙයක් කරගන්න බැරි වෙවුලන ගතියක් එනවා. ඒ කියන්නේ නොසන්සුන් වෙනවා. සමහර වෙලාවල් තියෙනවා මොනවත් කරන්න බැහැ හරි නොසන්සුන්. හරි මේ ඔක්කොම තනියම දන්න දේවල් අපි. මේවත් එක්ක අපි තනියම සටන් කරනවා. නමුත් හරියන්නේ නැහැ. හරි. මේ නොසන්සුන්කම් එනකොට ඒ නොසන්සුන්කම හින්දාම අපිට මුකුත් කරගන්න බැරුව යනවා. අන්න ඒ නොසන්සුන්කම් සහ පසුතැවීම කියන ඒවා තියෙනවා. මම මේ දේ කරගත්තේ නෑනේ මම මේ දේ ඕන නැති දෙයක් කරානේ කියලා පසුතැවීම තියෙනවා. ඔක්කොම එකකට එකක් වෙනස් හිතුවිලි වගේ. නොසන්සුන්කම් වෙනස් විදිහට දැනෙන එක. තීන මිද්දේ වෙනස් විදිහට දැනෙන එක. හරිද? එතකොට ව්‍යාපාදේ ඊට වැඩිය වෙනස්. මේ අපේ හිතේ ඇති වෙන වෙනස් විදිහට දැනෙන සිතුවිලි වගේ. එහෙනම් තමන් යන්න ඉන්න අරමුණ පිළිබඳ තියෙන සැකය. මේක හරියන්නේ නැහැ දැන් ලෞකික ජීවිතයක් තියෙනවනේ. තමාර කට්ටිය කියනවා. ඔය කැම්පස් ගින් කාටද හරියන්නේ? ඕක හරියන්නේ නැහැ. හරිද? කලින්ම බෑ කියලා සැකයක් තියෙන ඔහොම ගිහිල්ලා හරියන්නේ නැතිලේ කියලා. ඒ සැකය මේකට ආවොත් අපිට ඒ ගමන යන්න බෑ ආපස්සට ඇදෙනවා. හරි? ඒකින්ද ඔන්න ඔය කාරණා පහයි ඒ කාරණා පහ ඇතුලේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසන්සුන්කම සහ පසුතැවීම. මේක එකට එන හින්දායි එකට තියෙන්නේ. ගාක් වෙලාවට නොසන්සුන්කම සහ පසුතැවීම එකට එන්නේ. හරි? දැන් එතකොට බලන්න මෙන්න මේ පහ අපි එනකොට එනකොට එනකොට එනකොට හඳුනගන්න ඕනේ. හරිද? සාමාන්‍ය ලෝකයේ ඉන්න මිනිසුන්ට මේක හඳුනගන්නවද යාලා? මේවා තමයි අපිව අරමුණකට අපි මෙහෙ යන්න යද්දි කකුලෙන් අදින කට්ටිය. හරිද? යන්න දෙන්න පස්සට අදින කට්ටියනේ. මගේ අරමුණට මම නිවන් දැකීමේ අරමුණට යනකොට නිවන ආවරණය කරන නිවනට යන්න හිත ආවරණය කරන ලෞකික අරමුණකට යද්දිත් එහෙමයි. හරිද? ඕවෙන්මයි ආවරණය වෙන්නේ. ඕව තමයි අපි පස්සට අදින්නේ. ඒතර මාව පස්සට අදින බලවේගය කියන්නේ මේකේ එන්න තියෙන එන්ජින් ට්‍රබල්ස් ටික තමයි මේ තියෙන්නේ. බුදුහාමුදුරේ ටික වෙන් කරලා දීලා තියෙනවා. ගමන යන්න බැරි වෙන්න එන ලොකුම බාධා ටික. මගේ මේක නම් එන්ජිම එන්ජිම දෙන්න තියෙන ගැටලු ටික තමයි මූලිකවම එන්න තියෙන ප්‍රබලම ගැටලු ටික තමයි ඔය ව්‍යාපාචා කාමචන්ද ව්‍යාපාද තියෙන මිදු උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන්නේ. මේක එනකොටම හඳුනගන්න එනකොටම හඳුනගන්න දක්ෂ වෙන්න ඕනේ. හරි? මේක එනකොටම හඳුනගන්න දක්ෂ වෙන්න ඕනේ. කොහොමද ඒකට දක්ෂ වෙන්නේ? අමාරුවෙන් නමුත් මම හිමින් හිතට එබිලා දැන් අද ඉඳන් පටන් ගන්න මේ දැන් ඉඳන් පුළුවන් මේ බණ ඉවර වෙච්ච වෙලාවෙ ඉඳන් හරිද දැන් යන්න තියෙන්නේ බණ ඉවරලා කෑම මේසෙත් නම් එතෙන්ට ගියාම අඳුර ගන්න මොකද මොකද මට මේ කෑම නොකා ඉන්න බැරි. <laughs> ඒ කියන්නේ මෙතන තියෙනවා ಗುಣ කෑම තියෙනවා අගුණ කෑම තියෙනවා. හරිද? නමුත් මගේ හිත යන්නේ මොකද? අගුණ වුණත් රස කෑම පැත්තට යන්නේ. හරිද? ඒකමයි ඉල්ලන්නේ. එහෙනම් අන්න තේරෙන්න මේ ඉල්ලන්නේ මොකක්ද මේ කාමච්ඡන්දය? වෙලාවකට අපි දැකලා තියෙනවා පාරේවත් යන්න බෑ අර කන් දෙකට ඇබ දෙක ගහ ගන්න නැතුව සමහර අයට. ඇත්තටම ඉගෙන ගන්න දෙයක් අහන්න නෙවෙයි. නේද? මේ මොනව අහන්නද? හින්දු අහන්න. මොකද්ද හින්දු අහනවා කියන්නේ? දැන් මම මේ කියන්නේ සින්දු අහන්න එපා කියලාද? නැත්තම් මගෙත් එක තරහ වෙයි කට්ටිය. හාමුදුරුවෝ සින්දු අහන්න එපා කිව්වා. නෑ නෑ සින්දු අහන්න. නේද? ඇයි මට මාව පාලනය කරන්න බැරි? නේද? ඇයි මට අවශ්‍ය වෙලාවට මේක නවත්තන්න බැරි? ඇයි මට හැම වෙලෙම මේක ඕනුනේ? අධික කාමචන්දයක් තියෙන්නේ නේද? මොනවාද කාමවස්තු කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක. නම් ඒවට තියෙන ඡන්දය කැමැත්ත. ඒවට තියෙන කැමැත්ත කියන සිතුවිල්ල මා මේකට මෙහෙवला තියෙන්නේ. නේද? ඒක නැති වෙනකොට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන පොහොර දැම්මේ නැත්නම් ඒකට අවශ්‍ය කරන දේවල් හොයලා දුන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකස්ස රිදෙන්න පටන් ගන්නවා කා කියන්න පටන් ගන්න නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියන තැනට ඇවිල්ලා තියෙනවා ඒව නැතුව බෑ ඒකින්ද මොන වැඩේ තිබ්බත් කරන්න වෙනවා හරි මොන જાති තිබ්බත් Tamanට අත්‍යවශ්‍ය දේවල් දකින්න ඕනේ අපි කියන සමහර අය මට දවසකට එක සැරයක් අනිවාර්යයෙන්ම දකින්න ඕනේ නැත්නම් මට ඉන්න බෑ කියනවා. ඉතින් ඉන්න බෑ කියන්නේ මොකද? ධන හින්දා. රත් වෙන හින්දා. හරිද? ඒ තමයි කාමච්ඡන්දය. එතකොට මගේ තුල කාමච්ඡන්දය ඇති වෙනකොට කාමච්ඡන්දයයි කියලා දැනගන්න ඕනේ. ව්‍යාපාදේ ඇති වෙනකොට ව්‍යාපාදේ කියලා අර මම ආයෙ කියන්නේ මේක මේ දැනෙනවා අපිට. ඒ දැනෙන වෙලාවේ කාමච්ඡන්ද ව්‍යාපාද කියලා ලේබල් එක ගන්න හැම වෙලේම. මේ පහට විතරක් ලේබල් ගහන්න කිව්වෙ ඉස්සෙල්ලාම. වෙනදා නොකරපු වැඩක් මම මේ කියන්නේ. හ්ම්. භාෂාවක් උගන්වන්නේ කොහොමද? දෙවෙනි භාෂාව උගන්වන්නේ කොහොමද කට්ටිය? ඔයාලට හම්බෙන හම්බෙන හම්බෙන එකේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට කියලා. එයාට කියනවා සිංහල විතරක් දන්න කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට කියනවා ඔයාට හම්බෙන හම්බෙන එකේ ඉංග්‍රීසි ඔයාගේ වචනමාලාව වර්ධනය කරගන්න එහෙමයි. ඉංග්‍රීසි වචනේ හිතන්න. වචනමාලාව වර්ධනය කරගන්න අයට කියනවා අපූර්ව උපදේශක්. දැන් මෙහෙම වටපිට බලනකොට මේ හැම වෙලෙම නිකන් ඉන්නකොට බස් එකේ යනකොට හිතන්න මේකට මොකද්ද කියන්නේ මේකට මොකද්ද කියන්නේ මේකට මොකද්ද කියන්නේ මේකට මොකද්ද කියන්නේ බැරි වෙන ටික පොඩ්ඩක් මතක තියෙන එදා දවසේ ටික හොයාගන්න හරි ඊළඟ දවසෙත් එහෙම කරන්න එහෙම එහෙම කරොත් ඉක්මනට මොකද වෙන්නේ එයාගේ ඒ වට තියෙන වචන පිළිබඳ තියෙන සංඥා හරියනවා නේද ඒකක් දෙසරයක් දකින්න තුන් සැරයක් දකින්න හතර සැරයක් දකින්න එතකොට ඇතුලෙන් එක ඉක්මනට හැදෙනවා ඒ වගේ අපේ හිත තුලින් කාමච්ඡන්දේ ඉපදින එක මට දැනි දැනි හිටියොත් අන්න ඒ වචනේ ඔන්න දැන් හරි දැන් මට ඕන වචනේ ආවේ දැන් තමයි මට මේ කියාගන්න වචනයක් නැද හිටියේ කාමච්ඡන්දේ ඇති වෙනකොට මම ඒ කාමච්ඡන්දේ මට දැනෙනවා කිව්වට ආදරේ දැනෙනවද නැද්ද නේද ආදරේ දැනෙනවා ගිජුකම දැනෙනවද නැද්ද කෑදරකම දැනෙනවද නැද්ද නේද එහෙනම් ඇසීමේ තෘෂ්ණාව විඳීමේ තෘෂ්ණාව දැනෙනවා මට අන්න ඒ දැනෙනකොට ඒ දැනීමත් එක්ක මගේ හිත ඒ දැනි දැනීම ඒක දැනි දැනීම මගේ හිතට කියන්න කාමච්ඡන්දය මේක තමයි කාමච්ඡන්දය කාමච්ඡන්දය ගැටීම කියන එක දැනෙනවද නැද්ද තරහ දැනෙනවා මට දැනලා තියෙනවනේ ඒකත් එක්ක මගේ හිතට කියන්නේ මේක තමයි ව්‍යාපාදය හරිද එතකොට කම්මැලි වීගෙන Tamanට එනකොට මේක තමයි තීන මිද්දේ පුදුම වැඩක් වෙනවා හැබැයි හරි ඔය ටික කියනවා කියනකොට අපේ හිතට කියනකොටමත් ඔය තීන මිද්දේ එහෙම නැති වෙලා යනවා නේද ඒක එහෙම එහෙම එකකුත් තියෙනවා ඒක නිකන් හරියට හොරා හඳුනගත්තොත් ගේ ඇතුළට ඉස්සර ඉස්සර අහිංසක අහිංසක හොරු හිටියේ නේද දැන් වගේ බැංකු හොරු නෙවෙයි නේද අහිංසක හොරු හිටිය අතර ඉස්සර කොහොමද ඒ හොරකම් කරේ ගෙදරට ඇවිල්ලා හරි මහන්සි කියලා වතුර එකක් ඉල්ලනවා නේද ඉතින් ගෙදර අම්මා විතරක් නම් ඉන්නේ එයානව වතුර එකක් ගෙනත් දෙන්නේ ලොකු වතුර වීදුරුව ඉස්සර ගෙනත් දෙන්නේ නේ ඉතින් අර ලොකු වීදුරුවකට එකක් දාගෙන එනකොට මේ සාලේ තිබ්බ එකක් අරන් පැනලා. හරිද? හැබැයි එයාට තේරුණොත් අපි හොරා කියලා අඳුරගත්තා කියලා. නේද? හොරා කියලා අඳුනගත්තා කියලා දැනගත්තොත් එයා එතන ඉන්නේ නැහැ. වතුර එකක් ගෙනකන් ඉන්න ඉක්මනට පැන ගන්නවා. මෙයා දැනගත්තා මෙයා දැනගත්තා කියලා දැනගත්තොත් පැන ගන්නවා. ඒ වගේ කාමච්ඡන්දේ එනකොට කාමච්ඡන්දයයි කියලා දැන ගැනීමම විදර්ශනාව. Taman තුලින්. හරිද? ව්‍යාපාදේනකොට ව්‍යාපාදේන මායයි දැන ගැනීමම විදර්ශනාවක්. ඉතින් බලන්න මේක අයියෝ ඕක දැන් ඕක කියනකොටම හිතන්නේ ඕක ලේසි වැඩක් කියලා. නමුත් පැහැදිලිවම ඔය පහවත් අඩුම ගානේ අපේ ජීවිතේ අපි එනකොටම දැනගන්න ගානට අපේ මනස්කාරය හදන්න ඕනේ. හරිද? නැත්තම් දැනගන්න ගොඩාක් කල් ගිහිල්ලා. ඒ දැනගත්තාට පස්සේ තමයි අපිට මේවට හේතු හොයන්න මතක් වෙන්නේ. ඇයි මේ කාමච්ඡන්දේ නැති කරගන්නේ කොහොමද මම? අවශ්‍ය කරන වෙනත් අරමුණකට යන්න මං කොයි විදිහටද වෙනත් දේවල් මේ වෙනත් ඒ ඒ අරමුණට තියෙන කැමැත්ත වැඩි කරගන්නේ කොහොමද? කාමච්ඡන්දේ තව තව වැඩි වුණොත් මට මොනව වෙයිද? තීන මිද්දේ නැත්තම් ව්‍යාපාදයේ කියන එක මොකද මේ ව්‍යාපාදයෙන් මොකද වෙන්නේ මට? ඒකේ මට සහනයක්ද අසහනයක්ද? හරි හැම වෙලේම තේරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න එහෙම තේරෙන කෙනා ඒ වාගෙන් ලැබෙන අනර්ථය දැනිලා තේරිලා හැම වෙලේම මොකද කරන්නේ? අරවා නැවත යථාර්ථයට පත් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල Taman තුලින් හදා ගන්නවා. එතකොට මේ විදිහට හිත දිහා බලමින් Tamanගේ හිත සකස් කරමින් නිවැරදි කඩයිමට යන යන්න පුළුවන් විදිහට හිත සකස් කරගන්න පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවද නැද්ද? නැහැ. ඉන්නවා. එයාලා අපිට මූණට හම්බ වෙන වෙලාවකට. හරිද? එයාලත් එක්ක අපි සමහර කටයුතු කරනවා. පුද්ගලයෙක් විදිහට දකිනවා මිසක් මේ වගේ වැඩක් කරන කෙනෙක් විදිහට දකිනවද? නැහැ. නේද? ඒ කියන්නේ අපි හිතන්නේ ඔක්කොම මං වගේ කියලා. හරිද? අපි හිතන්නේ ඔක්කොම මං වගේ කියලා. නෑ ඔක්කොම මං වගේ නෑ සමහර අය වෙනස් විදිහට හිතන අය මේ ලෝකේ ඉන්නවා. වෙනස් විදිහට හිතෙන අය මේ ලෝකේ ඉන්නවා. නිවැරදි විදිහට හිතෙන අය මේ ලෝකේ ඉන්නවා. දන්නවද මම ඔය කලින් කියලා තියෙනවා. නමුත් මට එක දරුවෙක් හම්බ වෙනවා පිටරටකදී. අපේ අපේ සිංහල දරුවෙක්. මෙයා මට කියන යාගේ භාෂාවෙන් මම කියන්නම් තරුණ දරුවේ මට හම්දුරනේ මහ වදයක් වුණා මගේ හිත මාත් එක්ක chat කරන එක. යාගේ වචනේ මම කියන්නේ. මගේ හිත මාත් එක්ක chat කරනවා. මාගෙත් එක්ක කතා කරනවා හිත. ඒක නවත්ත ගන්න මට වුණා. බලන්න. කොච්චර වටින සිතුවිල්ලක්ද කියලා. නේද? ඒ කියන්නේ මෙයා මෙයාත් එක්ක සාකච්ඡා කරනවලු. ඒක අපි ඔක්කොටම වෙන වැඩක් නේ. තර්ක කරනවා, හොඳයි කියනවා, නරකයි කියනවා, මෙහෙම ගොඩක් જાති තියෙනවා. එහෙනම් අන්න ඒ தත්ත්වය නැති කරගන්න මම මොකද කරන්න ඕනේ කියලා මගෙන් අහනවා. ඊට පස්සේ කිව්වා එහෙම හොයාගන්න බැරි වුණා ඊට පස්සේ එයාටම අදහසක් ආවා කිව්වා මේ නිකන් එක දවසක් නිකන් ඉන්න ගම මේ අතක් මෙහෙම පිරිමැද්දා කිව්වා. තමන්ගෙම ඇඟිල්ලෙන් මෙහෙම අතක් පිරිමැද්දා කියලා කිව්වා. ඒ ශරීරයේ දැනීමට හිත යොමු කරගෙන මේ විදිහට අත මෙහෙම කරනකොට අන්න අර chat එක නවතිනවා. <laughs> ඇත්තනේ. විඥානය වෙන පැත්තකට යදෙනවා නම් මනෝ විඥානය කටගන්න විදිහ නෑනේ. ඒක සැරයකට එක තැනකනේ දෙන්නේ. අන්න බලන්න. මෙයා මේ හිමිසරේ වැටලා තියෙන්නේ. කය වේදනානු පස්සනාවක එතන අනුපස්සනාව නැති වුණත් වේදනාවට හිත යොමු කිරීමෙන් අර මනසේ ඇති වෙන අර ගැලීම අඩු වෙලා ගියා. අද මම ඇහුවා හරිද කියලා. එයා එහෙම කරා කිව්වා. ඒ එයාට ලොකු සහනයක් ඇති වුණා කව ටිකක් වෙලාදී මේ මේ මේ මේ කියන්නේ සංකා ඒකට කියන්නේ අපි ධර්මානුකූලව කියන්නේ chat කියලා නෙවෙයිනේ. ඒවට කියන්නේ මොනවද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. අපි සංකල්පනා ඇති කරගන්න. මේ සංකල්පනා ඇති වෙන්න ගත්තොත් දැන් මට එකපාරට මොන හරි දෙයක් ගැන හිතෙන්න ගත්තොත් එක දිගට හිතෙන්න පටන් ගන්නවා. නේද? ඒකම එතකොට ඒක අපිට ඒ පැත්ත වැවෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට මේ සංකල්පනා කියන ඒවා යහපත් ඒවා වර්ධනය වෙන්න ඕන අයහපත් ඒවා අයින් වෙන්න ඕන. ඉතින් ඒක තමයි කාම ව්‍යාපාද විහිංසා කියන විතර්කයන් සංකල්පනාවන් අයින් වෙන්න ඕන අව්‍යාපාද නික්කම්ම අව්‍යාපාද අවිංසා කියන සංකල්පනා වර්ධනය වෙන්න ඕනේ. ඒ වර්ධනය කරගත්තොත් මේවා ගින් අත මෙදෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට පළවෙනියෙන්ම අපි දැන් නිකන් ඉද්දි gedara හරි වැඩක් කරද්දී නැත්නම් භාවනාවකදී හරි සාමාන්‍යයෙන් ඉන්නකොට මං කියවුවේ මොකද්ද? මේ පහ හොයන්න. හැම වෙලේම මේ පහ දැන් කියනකොට තේරෙනවා. යනදා ඔය පහ මොකද්ද කියලා තේරෙලා ඉන්නේ දැන්. හරිද? නමුත් මේ පහ මේ විදිහට තේරිලා බෑ. Tamange තුලින් මේ පහ අත්දකින්න. හරිද? හැම වෙලේම මේක හඳුනා ගනිමින් හඳුනා ගනිමින් ඉඳ දැනට අපි ඊට පස්සේ කරන දේක් ගැන සාකච්ඡා කරමු. මේක හඳුනා ගනිමින් හඳුනා ගනිමින් හිටියොත් මොකද වෙන්නේ? ඔන්න අපිට තමන් පිළිබඳ තමන්ගේ ක්‍රියාවලිය පිළිබඳ තමන්ට ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒක තමයි විදර්ශකයෙක් තුල තියෙන මෙච්චර කල් මම දැක්ක පැතිකඩක්ද නේද? බුදුහාමුදුර දේශනා කරලා තියෙන සතිපට්ඨාන දේශනාව අපි ඔක දකිනවා. මේක තියෙන්නේ මොන අනුපස්සනාවේද? ධම්මානුපස්සනාවේ තියෙනවා මම මේ කියන කාරණා නීවරණ පබ්බේ තියෙන කාරණාවක් මම මේ මතක් කරේ. මූලිකව පස්සේ අපි ගැන කතා කරමු. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඔන්න විදිහට කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදිහට හඳුනගන්න ව්‍යාපාදේ විද්‍යාපාදේ විදිහට හඳුනගන්න තීන විද්‍ය ඔය ඔක්කොම ඒ මොහොතේ තමන්ගේ තුලින් සකස් වෙන දේ තමන්ගේ තුලින්ම අවබෝධ කරගන්න නම් ඒක හදාගන්න නම් ඉතල අඳුර ගන්න ඕනේ. හරි? අඳුරගත්තට පස්සේ ඒ වාට බෙහෙත් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බෙහෙත් හොයාගන්න හැටි ගැන ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි. අද දවසේ අපි මේ සාකච්ඡා කරපු ධර්මය නිවස් නිවස් වල ඉඳගෙන ශ්‍රවණය කරපු අය ඒ හැම කෙනෙකුටම මේ නිවසට තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාවේ දායකත්වය අරන් ඉන්න හැකියාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක එකතු වෙලා සාකච්ඡාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසගේ ප්‍රතිබර දායකත්වයෙන් හින්දා ඉතින් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට ධර්මය එකතු කරගත්ත වාරයක් වාරයක් ගානේ ඒ වගේම ඒ ධර්මය තුලින් තමන් හික්මෙන වාරයක් වාරයක් ගන්න දැනතවන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් මේ දායකත්ව දරපු හැම කෙනෙකුටමයි තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද ධර්මදේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වරකාගොඩ යටියන්තර පදිංචි ලයිසාහාමි ලයිසාහාමි මොහොප්පුආරච්චි උපාසිකාව සහ දූදරු පිරිස කියලා සඳහන් කරලා තියෙන්නේ. නමින් මේ පරිලෝකය යන්නට යෙදුන සියලුම ඥාති පිරිසට පින්පැමිණීමත් සුජීවත්ව සිටින මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලෝවැසි හැම දිනාටම උතුම් අවබෝධය වේවා ලක්වැසි ලෝවැසි හැම දිනාටම උතුම් අවබෝධය වේවා කියන යහපත් ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ අතන් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකයේ අතන මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි.